හදලා වින් කරනවා උන්වහන්සේ ආර්ය අනාර්ය කියලා ඒ ආර්ය හා අනාර්ය උන්වහන්සේ කොහොමද වෙනස් කරන්නේ? අස්සතවතෝ පුතුජනෝ. ධර්මය නොසන අය නම් කරලා තියෙන්නේ කොහොමද? අස්සතවතෝ පුතුජනෝ. ධර්මයේ නොසන අයට උන්වහන්සේ මතක් කරන්නේ පුහුදුන් අය, ප්‍රත්‍යඥ අය. සුතවතෝ අරිය ශාවකෝ. ධර්මයේ අසන අයට කියන්නේ ආර්ය ශ්‍රාවකයා. එතකොට ධර්මයේ නොඅසන අයට තමයි අයෝනිසෝ මනසිකාරය තියෙන්නේ. සුතවත් ආර්ය ශ්‍රාවකයාට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න පුළුවන්. දැන් මේ මන කියලා කියන්නේ ඉන්ද්‍රියක්නේ. මේ දේශනාවේ සම්බුද්ධ දේශනාවේ බොහොම පැහැදිලිව විග්‍රහ කරන ඉන්ද්‍රියක් තමයි මනේ ඉන්ද්‍රිය. ඔය ආයතන හයක් තියෙනවා සත්‍ය සම්බන්ධයෙන් ඇස කන නාසය දිව කය මන මේ ආයතන හය උපකාරී කරගෙන සිත් සකස් වෙනවා හැම සිතක්ම පින්වත්නි සකස් වෙන්නේ මන පූර්වාංගම කරගෙන මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය ඒ අතිශේෂ්ඨ ගාථා රත්නයෙන් උන්වහන්සේ මතක් කරන්නේ මන කියන්නේ රූපයක් ඒ මන කියන රූපය පූර්වාංගම කරගෙන ඒක ශ්‍රේෂ්ඨ කරගෙන තමයි මේ හිත සකස් වෙන්නේ මනෝ පුබ්බං ගම ධම්මා කියන්නේ හිත ධම්මා කියන්නේ හිතට සීලුම සංකතයන් මේ හිත තුළ विद्यमान වෙනවා ලෝක ධර්මයන් මොනවාද ලෝක ධර්මයන් රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය පංච උපාදානස්කන්ධයම මේ හිත තුළ विद्यमान වෙන නිසා ඒකට කියනවා ධම්මා කියලා. සංඛාරා කියලා වචනේත් දෙදලා තියෙනවා. ලෝකය කියන්නේ ওই පංච උපාදානස්කන්ධයටම. එහෙනම් මේ ධම්මා කියනා වූ හිත සකස් වෙන්නේ කුමක් පූර්වාංගම කරගෙනද? මන. මනෝ පුබ්බං ගමා ධම්මා කියලා දේශනා කරේ ඒකයි. මනෝ සෙට්ටා මනෝමයා මන ශ්‍රේෂ්ඨ කරගෙන මනින්ම තමයි සිත සකස් වෙන්නේ. මන කියන්නේ රූපයක්, ඒක පාදක කරන. එතකොට මන දුර්වල නම් ඒ සකස් වෙන සිතුවිලි දුර්වලයි. ඒ නිසා එතෙන්ද කියන්නේ අයෝනිසෝ මනසිකාර්ය. ඇත්ත ඇත්තටින් එයාට දකින්න බෑ. ඒ නිසා ඇත්ත ඇත්තටින් දකින්න බැරි මොකක් නිසාද? අසුතෝතු පුතුජනෝ ධර්මය අහන්නේ ඒක තමයි එයාට තියෙන විපාකය. ඒතර ආනිසංස වශයෙන් ධර්මය අහන්න ඕන. ඇහුවොත් තමයි යෝනිසෝ මනසිකාර්ය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ එතනදී මේ සත්‍ය සම්බන්ධයෙන් ඒ පැතිකඩ දෙක අපිට පැහැදිලිව විවරණය කරලා දෙනවා. අස්සතෝතෝ පුතුජනෝ සුතෝතෝ අරිය ශාවකෝ. එහෙනම් මේ පින්වතුන් ආර්ය භූමියට ඇතුළු වෙන්න නම් ප්‍රත්‍යඥ භූමියෙන් අයින් වෙන්න නම් ධර්මයේ අහන්න ඕන. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න එතකොට යෝනිසෝ මනසිකාර්ය ඇති කරගන්නත් පුළුවන්. ධර්මයේ නොසන අය අසුතවත් පුතුජන අය සසර ගමනක යෙදෙනවා. ඒ අයට ධර්මය පැහැදිලිව නිර්වෝල්ව අවබෝධ කරගන්න ඉඩ ප්‍රස්තාව නැහැ. එතකොට මේ යෝනිසෝ මනසිකාර්ය ඇති අයට තියෙන ප්‍රතිලාභය ඒ සබ්බාසෝ සූත්‍රයේ පැහැදිලි කරනවා ආශ්‍රව එයාට හටගන්නේ නැහැ. කුමක් නිසාද යෝනිසෝ මනසිකාර්යය තියෙන නිසා. යෝනිසෝ මනසිකාර්යය තියෙන කුමන්සාද අර සුතවත් ධර්ම ශ්‍රවණයේ ඇසීම නිසා. එතකොට ආශ්‍රව හටගන්නේත් නෑ. හටගත්තා වූ ආශ්‍රව නැති කරගන්නත් පුළුවන් වෙනවා. අයෝනිසෝ මනසිකාර්යය තිබ්බොත් මොකද ගන්නෙ? හටනොගත් ආශ්‍රව ඇති වෙනවා. එයා මෙනෙහි කරන්නේ නැහනේ. හටගත් ආශ්‍රව ඒ කියන්නේ කෙලෙස් ධර්ම වැඩි වෙනවා. අයෝනසෝ මනසිකාරය නිසා. යෝනසෝ මනසිකාරය ඇති ආර්ය ශ්‍රාවකයාට තමන් තුළ ඇති ආශ්‍රව ධර්ම, ඒ කියන්නේ කෙලෙස් ධර්ම හට ගන්නකොටම පැහැදිලිව දැනෙනවා. තමා තුළ කෙලෙස් ධර්ම හට ගන්නවා කියලා. මොකද යෝනසෝ මනසිකාරය තියෙන නිසා. එළඹ සිට සිහිය තියෙන නිසා. එතකොට යම්කිසි ආශ්‍රව ධර්මයක් හටගෙන තියෙනවා නම් වහාම නැති කරගන්නත් එයාට හැකියාව තියෙනවා. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයාට තවත් ප්‍රතිලාභ කීපයක් ලැබෙනවා. ආර්ය ශ්‍රාවකයන් ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට ආර්යයන් වහන්සේලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකත් එයාට ලැබෙන ලොකු ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභය ලැබෙන්නේ අර යෝනිසෝ මනසිකාර්ය ධර්ම ශ්‍රවණය කිරීම නිසා ආර්යයන් වහන්සේලා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නත් පුළුවන් වෙනවා ආර්ය ධර්මයේ තේරුම් ගැනීමේ දක්ෂතාවයත් එයාට ඇති වෙනවා. ඒ වගේම ආර්ය ධර්මයේ හික්ම වෙනවා. ඔහු ඒ අය ධර්මයේ අහන එක්කෙනා නුවණින් සිහි කරන්න ඕන දේ සිහි කරනවා. ඒ වගේම සිහිය තියෙන නිසා යෝනිසෝ මනසිකාරය තියෙන නිසා ඕන නැති දේ සිහි කරන්න ඕන නැති දේ සිහි නොකර ඉන්නවා. සිහි කරන්න ඕන දේ පමණ සිහි කරනවා සිහි කරන්න ඕන නැති දේ Tamanට පිරිහීමට, දැවීමට, අසතුටට, අසහනයට, දුකට, ශෝකයට, ਸੰతాපයට හේතු කරුණු එයා සිහි කරන්නේ නැහැ. කුමක් නිසාද? අර සීයෙන් ඉන්න නිසා. යෝනිසෝ මනසිකාරයේ තියෙන නිසා. යෝනිසෝ මනසිකාරය ඇතිවෙන්නේ කුමක්සාද? සුතවත් භාවයේ නිසා. ධර්ම ශ්‍රවණය කිරීම නිසාමයි. එතකොට ධර්මයේ නොවසන නිසා සිහි කරන්න ඕන දේ එයාට දැනෙන්නේ නැහැ. එයාගේ කාමශ්‍රව වැඩි වෙනවා. භවශ්‍රව වැඩි වෙනවා. අවිද්‍යාව කියන ආශ්‍රවයත් දිවිලා එයා පව්කම් කරලා භවයට යනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරයේ ඇති ආර්ය ශ්‍රාවකයාට කාමාශ්‍රව ඇති වෙන්නේ නැහැ. එයා නිතරම කල්පනාවෙන් ඉන්නේ. ධර්මයේ ආනවා තමාගේ ජීවිතයේ දිහා බොහොම තීක්ෂණ බැල්මක් යොමු කරනවා. මගේ හිත කොහොමද දැන් වැඩ කරන්නේ? එතකොට එයාට කාමාශ්‍රව වැටෙනවද නැහැ? එතකොට තීන ආශ්‍රව නැති කරන්නත් එයා උත්සාහ කරනවා. නැති ආශ්‍රව හටගන්නේත් නැහැ. දැන් මේ පින්වුතුන් අහලා තියෙනවා ඔය සතර සම්‍යක් ප්‍රධාන වීරියේදී uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා. එතකොට උපං පාපකාරී සිතුවිලි පව් නැති කර ගැනීමට මේ යෝනිසෝමනසිකාරය ඇති ආර ශ්‍රාවකයාට හැකි වෙනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබ්බති චිත්තං පග්ගණ්ණාති පදහති එතන දේශනා වෙන්නේ මොකද්ද නෝපං අකුසල කර්මත් නීපදීමට එයාට හැකියාව තියෙනවා මොකද්ද යෝනිසමංශකාරයනේ යෝනිසමංශකාරය ඇතිනේ කුමංසාද ආර්යයන් වහන්සේලා ඇසුර කරගෙන ධර්මයේ ඇසීම නිසා ඒක ප්‍රතිලාභයක් ඊළඟට uppannānaṁ කුසලානං ධම්මානං දීවෝ භාවාය වේපුල්ලාය පාරිපූර්යාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති උපං කුසල් ධර්ම තව තවත් දිනු කරගන්න මෙයාට උත්සාහය තියෙනවා කුමක් නිසාද සුතවත් ආර්ය භාවයේ නිසා ඒ වගේම යෝනිසෝ මනසිකාර්ය ඇති නිසා අනුත් uppannānaṁ කුසලානං ධම්මානං උපාදාය ඡන්දති යනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති ඒ විදිහට දේශනාව සඳහන් වෙනවා නූපන් කුසල් ඇති කර ගැනීමට මෙන්න මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට හැකියාව තියෙනවා කුමක් නිසාද ධර්මයේ ඇසීම නිසා දැන් බලන්න පින්වත්නි ප්‍රතිලාභ සමූහයක් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට ලැබෙන බව. එහෙනම් ඒ සුතවත් ආර්ය භාවයේ නිසා අපිට යෝනිසෝ මනසිකාර්ය ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ බොහොම පැහැදිලිවම මේ සබ්බාස සූත්‍රයේදී ඉස්සෙල්ලාම දේශනා කරන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය කියන දෙක හොඳට අවබෝධ කරගන්න කියලා. විශේෂයෙන් නිවන් දැකීමට නම් අපේ සිත සමාධිමත් භාවය ඇති කරගන්න ඕනේ. එළඹ සිට සිහිය තියෙන්න ඕනේ. එතකොට මන පූර්වාංගම කරගෙන සිට සකස් වෙන බව මේ පින්වත්තුන්ට මම පැහැදිලි කරගත්තා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ මනෙහි ක්‍රියාකාරීත්වයේ දුර්වල භාවය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වය ප්‍රබල භාවය. එතකොට ප්‍රබල වුණා වූ මානසික තත්වයක් ඇති කරගත්තොත් තමයි අපිට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම සඳහන් වෙලා තියෙන්නේ දසනා පහතබ්බා. તો දර්ශනය කියලා කියන්නේ මොකද්ද එහෙනම්? අර විදර්ශන නුවණ ඇති කර ගැනීම. මේ ලෝකයේ සකස් වෙලා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සාරයේ බව පැහැදිලි කරගෙන දර්ශනේ වඩන්න ඕන. එතකොට ලෝකය කියන්නේ පින්වත්නි සිත සහ කය. ලෝකය කියන්නේ මොකද්ද? සිතයි කයයි දෙකේ එකතුව. මේකෙන් ක්‍රියාත්මක වෙන්නේ මොන කොටසද කියලා මේ පින්වතුන් දන්නවා. කය නෙවෙයි වැඩ කරන්නේ හිත. කය නෙවෙයි වැඩ කරන්නේ හිත. කය කියන්නේ රූපය. බුද්ධානුමත ලෝකය කියන්නේ සිත සහ කය දෙකේ එකතුව. එතකොට මේ ජීවිත ප්‍රවත්ම කියන්නේ ඕකයි. මේක යථාර්ථය අපි දකින්න ඕනේ. ඒක දකින්න නම් යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕනේ. මනසක්තිමත් කරගන්න ඕනේ. මනසක්තිමත් කරගෙන සමත භාවනාවෙන් ඒ මන ශක්තිමත් කරගෙන අර නීවර ධර්ම පහ යටපත් කරගන්න ඕනේ. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවර ධර්ම පහ යටපත් කරගෙන මන ශක්තිමත් කරගන්නවා. ඒ මන ශක්තිමත් කරගෙන සමත පූර්වාංගම විදර්ශනා භාවනාව කරන්න ඕන විනිවිද දකින්න ඕන විනිවිද දකින්න නම් මේ ලෝකේ සකස් වෙලා තියෙන ස්වභාව ධර්ම හයක් පදනම් කරගෙන බව අවබෝධ කරගන්න ඕන බුද්ධානුමතයට අනුව මොනවාද ස්වභාව ධර්ම හය මේ සංකතය කියන්නේ පින්වත්නි ලෝකය සංකතය කියන්නේ ලෝකය මේක සකස් වුණ දෙයක් දෙවි කෙනෙක් ධර්මයක් මාරි සකස් වෙ දෙයක් නෙවෙයි. අහේතෝ අප්‍රත්‍යව සකස් වෙලත් නැහැ. මේක සකස් වෙලා තියෙන්නේ සුද්ධ ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. මොකද්ද මේ සුදු ධම්ම? යේ ධම්මා හේතුපබවා කියලා දේශනාව සඳහන් වෙන්නේ ඔකයි. ධම්මා කියන්නේ හිත සකස් වෙලා තියෙන්නේ ස්වභාව ධර්ම හයක ක්‍රියාකාරීත්වය. අනිත්‍යයි. මොකද්ද ස්වභාව ධර්ම හය? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මෙන්න මේ ස්වභාව ධර්ම හය ශක්ති සමූහයක් ශක්ති සමූහයක් කියන්නේ සුද්ධ ධර්ම හයක් සුද්ධ ධර්ම කිව්වත් එකයි ශක්ති කිව්වත් එකයි ධාතු කිව්වත් එකයි සුද්ධ ධර්ම කිව්වත් එකයි ධාතු කිව්වත් එකයි ශක්ති කිව්වත් එකයි එතකොට මේ ශක්ති සමූහය ඒකරාශී වුණ අවස්ථාවක තමයි අපි ලෝකයක් කියලා සම්මුතියක් දීලා මේ විශ්වය තුල තියෙනා වූ ග්‍රහවස්තුත් හා ක්‍රියාකාරී ලෝකයක් පනවා ගන්නම මේ සතා පුද්ගලයා කියලා. මේ සෑම දෙයක්ම සංකතයක්. එහෙනම් මෙන්න මේ සංකතේ වුණා වූ මේ ලෝකය සකස් වෙලා තියෙන්නේ ධාතු 6ක ක්‍රියාකාරීත්වය. ශක්ති 6ක ක්‍රියාකාරීත්වය. සුද්ධ ධර්ම 6ක ක්‍රියාකාරීත්වය. එතකොට ශක්තියක් කියලා වචනයක් එදිලා තියෙනවා මේ සුද්ධ ධර්ම වලට. එතකොට ශක්තියක් ඇති වෙන්නේ කුමක් පාදක කරගෙනද? ඕනම දෙයකට පින්වත්නි ශක්තිය ඇති වෙන්නේ වේගයක් ඇති වෙන තැනයි. වේගය කියන්නේ මොකද්ද? චලනය. චලනය වෙනවා කියන්නේ ඇති වෙනව නැති වෙනව වෙනස් වෙනවා ප්‍රවර්තනය වෙනවා වේගයක් කියන්නේ වෙනස් වෙනවා ඇති වෙනව නැති වෙනවා වේගවත් භාවය චලනය අනිත්‍යයි ඇති වෙනව නැති වෙනවා කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි වේගය කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි ශක්තියක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි චලනයක් කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි වෙනස් වෙනවා කිව්වත් එකයි අනිත්‍යයි එකයි එහෙනම් මේ සුද්ධ ධර්ම හයම සත්‍ය සමෝයක් නිසා නිතරම වෙනස් වන ස්වභාවයට පත් වෙනවා ආන්නේ තමයි අනිත්‍යයි කියන්නේ යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි එහෙනම් මෙන්න මේ සුද්ධ ධර්ම හයම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්ම හයම නිතරම වේගයක් චලනයක් වේගයක් පමණයි එහෙනම් ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් विद्यमान වන්නා වූ මේ සීලොම සංගතයන් අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එතකොට යමක් අනිත්‍ය නම් ගත හැකි දෙයක්ුත් නෙවෙයි දුක නම් ගත යුතු දෙයක්ුත් නෙවෙයි අනාත්ම නම් හල යුතු දෙයක්. එතකොට දැන් අර දර්ශන සම්පත්තියෙන් මේ කොහොමද මේ කෙලෙස් ධර්ම නැති කරන්නේ ඔන්න ඔය විදිහ තමයි මේ දර්ශනයේ මුලියම තියෙන්නේ සක්කාය දිට්ඨියනේ නැති කරන්න ඕන දර්ශනා පහතබ්බා කියලා දේශනාවේ සඳහන් වෙන්නේ අර මුලින් සඳහන් කළා සංකලා රතන සූත්‍රයේ සෝවාන් ඵලයේදී නැතිවෙන්නා වූ පළවෙනි කෙලෙස් ධර්මය දස සංයෝජන වලින් පළවෙනි එක මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ පින්වත්නි ආත්ම දිට්ඨියේ ගොරෝසු භාවය. ලෝකය නිට්ටයයි, සැපයි, ආත්මයි. ලෝකය නිට්ටයයි, සැපයි කියලා වැරදි දෘෂ්ටියක්. ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. එතකොට මේක ඇත්තක් නෙමෙයි බොරුවක්. සම්බුදු පියාණන් වහන්සේ මේක යථාවත්ව අවබෝධ කරගෙන මෙන්න මේ වැරදි දෘෂ්ටිය නැති කරගන්න නම් ලෝකයේ සකස් වෙලා තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාව ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පාද කරගෙන සකස් වෙලා තියෙනවා කියලා දැනගෙන දැකගෙන ඒක විදසුන්ව වඩන්න ඕන. එතකොට මොකද වෙන්නේ? නිට්ටයයි සත්‍යයි ආත්මයි කියනා වූ ආත්ම දිට්ඨියේ ගුරු ස්වභාවය වූ සත්‍තා දිට්ඨිය නැති වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වඩනකොට ආන් එතකොට දර්ශනා පහතබ්බා කියලා කියන්නේ ඒකයි. දර්ශනයෙන් විදසුන් නුවණින් මේ කෙලෙස් ධර්ම නැති කරගන්න පුළුවන්. එතකොට පළවෙනි කෙලෙස් ධර්මයේ තමයි පින්වත්නේ සසරේ සත්‍ය බැඳ තමන පළවෙනි කෙලෙස් ධර්මය තමයි සක්කාය දිට්ඨිය. ඊළඟට විචිකිච්ඡා ශීලපත පරාමාස ඔය තුන තමයි දර්ශනයෙන් නැති කරගන්නා වූ කෙලෙස් ධර්ම තුන යම් කිසි ආර්ය ශ්‍රාවකෙක් මේ ලෝකේ යථාර්ථය පැහැදිලිව නිර්වල අවබෝධ කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වඩලා විදුසුම් වඩලා මේ සංයෝජන තුන සමුච්ඡේද ප්‍රහාණය කළොත් ඒ උත්තමයාට ආයේ කවදාකවත් සතර අපායට යන්න වෙන්නේ නැහැ. ඒ උත්තමයා ඒ කාන්තේම චින්තා පිටේ හුන්ති බුසප්පමත්තා බොහෝසේ ප්‍රමාද වුණත් අටවෙනි ආත්මභාවයක් ඒ උත්තමයාට නෑ බව හතක් ඇතුළතදී අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා ආන්‍ය උත්තමාර්ථය ලබා ගන්නට සූසු උත්තම කාල සීමාවක බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා වූ අපි දර්ශන සම්පත්තිය කෙසේ හෝ ඇති කරගෙන මෙන්න මේ සබ්බාසෝ සූත්‍රයේ දේශිත දර්ශනයෙන් මේ කෙලෙස් ධර්ම තුන සමුච්ඡේද ප්‍රහාණය කරන්න මේ බුද්ධිමත් බෞද්ධයන් උත්සාහ කළ යුතුයි. ඒක තමයි මේ පින්වත්තුන්ට මතක් කරේ ඔය දර්ශනයෙන් ප්‍රහාණය කරන්නේ කොහොමද? එතකොට මේ ලෝකයේ සකස් වෙලා තියෙන පින්වත්තුනේ ශක්ති හයක්. මොනවාද ශක්ති හය? සතරහතිපට්ඨාන සූත්‍ර සූත්‍ර දේශනාවේ කායන පස්සනාවේ තියෙනවා පරිච්ඡේද 10ක්. මොනවද පරිච්ඡේද 10? කායන පස්සනාවේ පරිච්ඡේද 10 ආනාපාන පබ්බේ ඉරියාපත පබ්බේ චතුසම්පජාඤ්ඤේ නවසීවිතකේ පරික්කුල මනසිකාරේ ධාතු මනසිකාරය අවසාන තියෙන පරිච්ඡේද තමයි ධාතු මනසිකාරය. ධාතු කියලා කියන්නේ ශක්ති සමූහය. අර මුලින් සඳහන් කර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඔය ශක්ති සමූහය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා බුද්ධානුමතයට අපි අනුව දැනගන්න ඕන. ශක්ති සමූහයක් වේගයක්. ඔන්න ඔය ශක්ති සමූහය පාදක කරන තමයි අපිට මේ සංකතයක් කියලා දෙයක් විද්‍යමාන වෙන්නේ. සංකතය කියන්නේ සකස් වීම. සකස් වෙලා තියෙන කුමක් පාදක කරනද? ශක්ති සමූහයක්. ඒ සීලූම සකස් මේ හිත තුළ विद्यමානයි. හිත තුළ विद्यමානයි. හිත කියන්නේ පින්වන්තේ පංච උපාදානස්කන්ධය. ඒ හිත තුළ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය මේ පංච උපාදානස්කන්ධයම හිත තුළ विद्यමානයි. මෙන්න මේ හිත තුළ विद्यමාන වුණා වූ මේ පංච උපාදානස්කන්ධයම සකස් වෙලා තියෙන්නේ ආංගර ස්වභාව ධර්ම හයේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන. ඒ නිසා ඒකට කියනවා සබ්බේ සංඛාරා අනිච්චා කිය. සියලුම සංගතයන් ඒවත් හිත හටගෙන තියෙන්නේ අනිත්‍යතාවය පදනම් කරගෙන. ඒ විදිහට තමයි ওই පංච පාදනස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන්න වඩන්න වඩන්න වඩන්න අර නිට්ටයයි සැපයි ආත්මයි කියනා වූ ආත්ම දිට්ඨියේ ගොරෝසු භාවය නැති වෙලා මිත්‍යා දිට්ඨිය නැති වෙලා සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. මිත්‍යා දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨියනේ. ඒක නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. ආ මෙතනින් තමයි දර්ශන සම්පත්තියෙන් සසර ගමන නතර කරන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ බුදු පියාණන් වහන්සේ සබ්බාසෝ සූත්‍රයේදී මෙන්න මේ දසමයෙන් ප්‍රහාණය කිරීම මුලටම ඒ දේශනා පාඨයේදී දේශනේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් අර ඊ타මත්ම වැදගත් අවස්ථා දෙකක් මේ පින්වත්තුන්ට ධර්ම විවරණයේදී නිතරම අපිට අහන්න බලන්න තැන් දෙකක් තමයි මතක් කරේ. සබ්බා සූත්‍රයේ මුලටම තියෙන දසනා පහතබ්බා ඊළඟට රතන සූත්‍රයේදී සහ වස්ස දර්ශන සම්පදාය තයසු ධම්මා යහිතා භවಂತಿ කියන දේශනා පාඨයේදී ඔය දර්ශනය ප්‍රධානය කර යුතු කෙලස් ධර්ම තුන තමයි මේ පින්මයි මේ පින්මයි මේ පින්මයි මේ පින්මයි මේ පින් උතුට මතක් කරේ. එහෙනම් මේ ලෝකයේ හෙවත් හිත සකස් වෙලා තියෙන්නේ ස්වභාව ධර්ම හයක කියලා දකින්න ඕන. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. විඳීමක් ඇත විඳින්නෙක් නැහැ. සුද්ධ ධම්මා පවත්තන්ති කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්ම දර්ශන මේ වෙන සම්මා දර්ශනය ඇති කරගත්තොත් මෙන්න මේ දර්ශන සම්පත්තියෙන් කෙලෙස් ධර්ම නැති කර ගැනීමට අපිට හැකියාව තියෙනවා ඊළඟට සංවරා පහතබ්බා අත්‍යපිච්චවේ ආසවා සංවරා පහතබ්බා මහණෙනි සංවරයෙන් කෙලස් ධර්ම නැති කරගන්න පුළුවන් ඒ මේ සංවරය කියලා කියන්නේ පින්වත්නේ මේ අපේ ආයතන 6 ඇස කන නාසය දිවකය මන කියන හය සම්බන්ධයෙන් ඒවයේ චිත සකස් වෙනකොට අපි බොහොම කල්පනාවෙන් මේ සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දකින්න ඕන. ඒ තමයි යෝනිසමනසිකාරය කියන්නේ. ඒතකොට යෝනිසමනසිකාරයත් අර ඇතුළේ කුමංසාද සුතවත් භාවය නිසා මොනවාද සුතවත් බව ඇති කරගත්තේ සද්ධර්මය. බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී මතක් කරනවා චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත සංවතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුඤ්ජති එහෙනම් ඇස සංවර කරගන්න ඕනේ මේ ඇහැ අපි නිතරම ක්‍රියාත්මක වෙන ආයතනයක් නිතරම මේකට දෙන්න බලන්නේ ප්‍රියමනාප දේවල් ඉතින් මේ ලෝකේ යථාර්ථය දැක්කා වූ යෝගාවචරයා මේ අපි දකින දේවල්ම දීලා මේක සංසප්පණය කරන්න ගියොත් මොකද වෙන්නේ? ප්‍රිය දේවල් දෙනවා කියන්නේ රාගෙන් ගිනි තියා ගන්නවා කියන එකයි. ඉතින් ඒ ඒ යථාර්ථය ඇහි යථාර්ථය දැනගෙනත් මේ ලෝකයේ තියෙන යථාර්ථයක් දැනගෙනත් අපි ඒක සංවර කරගත්තොත් අර සංවරයෙන් ආශ්‍රව නැති කර ගැනීමේ හැකියාව අපිට ඇති වෙනවා. එහෙනම් ඇස සංවර කරගන්න ඕනේ. එතකොට කන සංවර කරගන්න ඕනේ, නාසය සංවර කරගන්න ඕනේ, දිව සංවර කරගන්න ඕනේ, කය සංවර කරගන්න ඕනේ, වචනය සංවර කරගන්න ඕනේ, මනස සංවර කරගන්න ඕනේ. ඒ නිසා තමයි ওই ධම්මපදයේ තියෙන ඉතා ශ්‍රේෂ්ඨ ගාථා රත්නය තමයි මම මුලින් සඳහන් කරේ. මෙන්න මේ ඇස කන නාසය දිව කය මන කෙන්නා වූ ආයතනය හය සංවර කර ගැනීමෙන් තවත් පැත්තකින් මේ කෙලෙස් ධර්ම නැති කර ගැනීමේ හැකියාව යෝගාවචරයට ඇති කරගන්න පුළුවන්. ඊළඟට අත්ති භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා මේ පටිසේවනා කියන්නේ පින්වතුනි පාවිච්චියෙන් තමන් පාවිච්චි කරන දේවල් තියෙනවානේ. දැන් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාටත් මේ පින් උතුම්ටත් අවශ්‍ය කරන ප්‍රත්‍ය හතරක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොනවාද මේ ප්‍රත්‍ය හතර? චීවර, පින්ඩපාත, සේනාසන, ඥාන ප්‍රත්‍ය. එතකොට ওই පින් උතුම්ටත් වගේම මේ මේ ප්‍රත්‍ය හතර අපිටත් අවශ්‍යයි. බුදුහාඳුර ඒවා පාවිච්චි කරනකොට බොහෝම කල්පනාවෙන් පාවිච්චි කරන්න කිව්වා. ඒවා පාවිච්චි නොකරොත් මොකද වෙන්නේ? කෙලෙස් ධර්ම වැඩෙනවා. ඒ නිසා එතනදී උන්වහන්සේ දේශනා කළේ අත්තිබික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා. මහණෙනි මේ පාවිච්චි කරන අය ඒ චීවර පින්ඩ පාත සේනාසන කියන ඒවා පාවිච්චි කරනකොට බොහෝම කල්පනාවෙන් පාවිච්චි කරාම ඒවා සම්බන්ධයෙන් කෙලස් ධර්ම හටගන්නේ නැහැ. දැන් බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ මේ චීවරය පාවිච්චි කරනකොට සීතෙන් උණුසුමෙන් මැසි මදුරුවන් අවුවෙන් වැස්සෙන් සුළඟින් ආරක්ෂා කර ගැනීමටත් ලැජ්ජා බය ඇතිතෙන් වසා ගැනීමටත් මේ චීවරය පාවිච්චි කරන්න කියලා. සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංශ මකස වාතා තපසිරින් සබ සම්පාසානම් පටිඝාතාය ඔය විදිහට මේ චීවරය පාවිච්චි කරනකොට මේ අලංකාරය ශරීරයේ අලංකාර කර ගැනීම සඳහා නෙවෙයි මේක පාවිච්චි කරන්නේ. මේ සීතෙන් උණුසුමෙන් මැසි අමදුරුවන්ගෙන් අවුවෙන් වැසින් ඒ ආරක්ෂා කරගෙන ලැජ්ජා බය ඇතිතෙන් වසා ගන්න තමයි මේ චීවරය පාවිච්චි කරන්නේ. එතකොට ඒ පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කරන අවස්ථාවේදී ඒ ගැන තියෙනා වූ තණ්හාව නැති වෙනවා චීවරය සම්බන්ධයෙන්. දැන් ওই පින්වතුනොත් විශේෂයෙන් අඳුමක් අඳිනකොට ඒ අඳුමේ තියෙනා වූ උපවස් ස්වභාවයට, දීප්තිමත් ස්වභාවයට, ලස්සනට, වටිනාකමට මුල්තන දුන්නොත් මොකද වෙන්නේ අඳුම නිසා අර තණ්හාව වැඩි වෙනවා. ඒ නිසා අපි නිතරම යම් කිසි දෙයක් වස්ත්‍රයක් පරිහරණය කරනකොට ඒ වගේ පිරිසිදු භාවය පමණක් සලකලා මේ සීතෙන් උණුසුමෙන් මැසි මදුරුවන්ගෙන් අවුවෙන් වැස්සෙන් ආරක්ෂා කරගෙන විලිබී නැති කර ගැනීම සඳහා පමණක් මම මේක පාවිච්චි කරනවා කියන අදිස්ථාණයෙන් පාවිච්චි කරොත් මේ පටිසේවනා කියන ස්වභාවයෙන් පාවිච්චියෙන් ඇතිවෙනා වූ තණ්හාව නැති කරගන්න පුළුවන් ආශ්‍රව නැති කරගන්න පුළුවන් ඊළඟට තමයි මේ චීවර ළඟට තියෙන අපි කතා කරන්නේ පින්ඩපාතය දැන් ආහාරය ගන්නකොට සියලුම යෝගාවචරයෝ මේ ගන්නා වූ ආහාරය මදේ පිණිස නොවේ, ජවයේ පිණිස නොවේ, ශාරීරිය තර කර ගැනීම සඳහා නොවේ, සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන සසර දුක් නැති කරගෙන නිර්වාණ සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි මේ කය පවත්වාගෙන යාම සඳහා පමණක් මේ ආහාරය ගන්නවා, හස්ත විඳීම සඳහා නොවේ කියලා නගන්නේ. එතකොට ඒක හැමදිනාටම ඒ ප්‍රත්‍යවේක්ෂා කිරීම කරන්න ඕන. නැත්නම් විශේෂයෙන් ආහාරයක් දැක්කාම සතුෂ්ණාව ඇති වෙනවා. ඒක නැති කරගන්න තමයි බුදුහාම දේශනා කරලා තියෙන්නේ පටිසේවනා පහතබ්බා කියලා කිව්වේ ඒකයි. එහෙනම් ආහාරයක් ගන්නකොට සීලුමය තත්ත්ව විශ්වා කිරීම කරන්න ඕනේ. ජවය, මදය, ශරීරයේ තර කර ගැනීම සඳහා නෙවෙයි මේ ආහාර ටික ගන්නෙ. ඊළඟට තියෙනවා චීවර ඊළඟට සේනාසන අපි කතා කරලා ඊළඟට සේනාසනය සේනාසනය කියන්නේ තමන් වාසය කරන ගෘහය, ගෙදර නැත්නම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් තමන් වහන්සේලා වැඩ වාසය කරන්නා වූ විහාරස්ථාන මේවා පාවිච්චි කරනවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා වැස්සෙන් අවුවෙන් පින්නෙන් ආරක්ෂා කර ගැනීමටත් මැසි මදුරු සර්පයන් ආදී අයගෙන් ආරක්ෂා වීමටත් සුළඟෙන් ආදී දේවලින් අත්මිදීගෙන නැති කර ගැනීම සඳහා මේවා පරිහරණය කරන්න කියන අදිෂ්ඨානයෙන් පරිහරණය කරන්න කියලා උන්වහන්සේ මතක් කරලා තියෙනවා. මොකද එතකොට ආවාස සම්බන්ධයෙන්ුත් ඉන්නා වූ තන සම්බන්ධයෙන්ුත් තණ්හාව නැති කරගන්න ඒක මහෝපකාරී වෙනවා. ඊළඟට ගිලාන ප්‍රත්‍ය එතකොට මේ යම් කිසි කෙනෙකුට ලෙඩක් දුකක් ඇති අවස්ථාව පමණක් බෙහෙතක් හේතක් ගන්න ඕන නැත්නම් අනවශ්‍ය විදිහට මේ ශරීරයේ තර කර ගැනීම සඳහා නිතරම ඔය විටමින් පදාර්ථ ඇති දේවල් ගන්නවා නම් ඒක මේ ශාරීරිය වර්ධනය සඳහා ශාරීරියේ ජවයේ බලය ඇති කර ගැනීම සඳහා කියන ස්වභාවයකින් පාවිච්චි කරොත් එතෙන්දි කෙලස් ධර්ම වැඩි වෙනවා කියලා බුදුහාම දේශනා කළා තියෙනවා. ආන් එතෙන් ඒ විදිහට තමයි මේ සිව්පසෙම භික්ෂුන් වහන්සේලාටත් අතත් යෝගා ජීවිතයකට කරන ඕනම යෝගාවචරයේ ප්‍රගිහි පැවිදි ભેදයක් ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. චීවර පින්ඩපාත සේනාසන ග්‍රාණ ප්‍රත්‍ය පාවිච්චි කරනකොට මේවා තණ්හාව වර්ධනය වීම සඳහා ආශ්‍රව වැඩි වීම සඳහා නෙවෙයි මම පාවිච්චි කරන්නේ මේ ජීවිතයේ පවත්වාගෙන යාම සඳහා පමණක් කියන අදිෂ්ඨානයෙන් විතරම ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එතන තමයි පටිසේවනා පහතබ්බා කියලා උන්වහන්සේ එතනදී අපිට දේශනා කරලා තියෙන්නේ. ඊළඟට ඊළඟ කාරණේ විදිහට දේශනා සඳහන් වෙනවා අදිවාසනා පහතබ්බා. අත්ති වික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා. වීරයෙන් නැති කරගත යුතු ධර්මතා කීපයක්. වීරයෙන් නැති කරගත යුතු ධර්මතා කීපයක්. ඒ සඳහන් වෙන්නේ සීතෙන් උෂ්ණාදී ක්‍රමෙන් බඩගින්නෙන් මැසිමදුරු ආදී දේවල් තමන්ට ඇති වෙනවා නම් ඒවා ඉවසා දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. සමහර ස්ථානවල අපි ජීවත් වෙනකොට ඇනුම් බැනුම් සිදු තියෙනවා කායික දරුණු කායික වේදනාවන් ඇති වෙන්න පුළුවන් අමිහිරි වචන හෝමාරුවන් අපිට ඇති වෙන්න පුළුවන් ඊළඟට ඒ වලදී අපේ නිතරම නිස්සබ්ද ඉවසීමේ හැකියාව අපි තුල ඇති කරගන්න ඕන. මේවා නිසා තමාගේ සිත් තුළ ලෝභ දෝෂ මොහ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛර ආදී අකුසල චෛතසික හටගත්තොත් මේ ආර්ය මාර්ගයේ පිරිහෙන බවත් ආර්ය මාර්ගයේ වැඩිමිට ඒවා බාධා වෙන බවත් අපි අවබෝධයෙන් ඒවා ඉවසීම තියෙන්න ඕනේ. ඒකට කියන්නේ අදිවාසනා කියන වචනයයි. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඊළඟ ආශ්‍රව ධර්මයේ විදිහට නැති කරන ක්‍රමයේ දේශනා කළා තියෙනවා පරිවර්ජනා පහතබ්බා නුවණින් බහැර කරන්න පරිවර්ජනා කියන එකේ තේරුම නුවණින් බහැර කරනවා කියන අදහසයි. මේ නුවණින් බහැර කරනවා කියන්නේ Tamanට යෝග ජීවිතේ පවත්වාගෙන යාමට සූසු ප්‍රදේශ තමන් ඇති කරගන්න ඕනේ. ඔය කියනවනේ සූසු ප්‍රදේශයක වාසය කරන කියලා මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එතකොට සූසුප කියන්නේ සත්පුරුෂයන් වාසය කරන ඒතර බණ භාවනා කරන සූසුප ප්‍රදේශයක අපි ජීවත් වෙනවා. නැත්නම් අපිට ඒ ජීවිතේ පවත්වාගෙන යාමට හරි අපහසුයි. ඒ නිසා බුදු පියාණන් වහන්සේ නිතර මතක් කළා තමන් වහන්සේගේ කර්මස්ථාන ගන්නා වූ භික්ෂුන් වහන්සේලාට නපුරු අලි ඇතුන් ඒ වගේ ගවයන්, බල්ලන්, සර්පයන් ආදී තියෙන තැන් ඊළඟ කටුලැහැ ඒ වගේම දුර්ගන්ධ තැන් තියෙන තැන් ඊළඟට තමන්ට අගෞරවයේ ඇති වෙන පරිසරයක් පාප මිත්‍රයන් විතරම ආශ්‍රය කරන්න තියෙනවා නම් ඒවලුත් අත්හරින්න කිව්වා පරිවර්ජනා පහතබ්බා කිවේවා ඒකයි ඒ පරිසරය ගැන තමන් හොඳ දැනුවත් වෙන්න ඕන දැනුවත් භාවයේ පදනම් කරගෙන ඒ ස්ථාන අත්හරින්න පුළුවන් වෙනවා ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා විනෝදනා පහතබ්බා කියලා විනෝදනා පහතබ්බා කියන්නේ තමන් යම් කිසි දෙයක් පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කිරීමෙන් යම් කිසි විදිහකට කාමසිතුවිලි, දේශසිතුවිලි, මෝහසිතුවිලි ඇති වෙනවා නම් ආන් ඒවට හේතුකාරක වෙන දේවල් අතහරින්න කියලා විනෝදනා පහතබ්බා කියලා කිව්වේ ඒකයි තමන් පාවිච්චි කරන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒව අතහරින්න ඕනේ නැත්තරම නැති කරන්න ඕනේ. තරහ ආවම ඒව දුරු කරන්න ඕනේ. ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. නුවණ පාවිච්චි කරලා ඒ තරහවක් ආවම ඒ ගැන මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මොකද වෙන්නේ? එතකොට තමාගේ සිත දුෂිත වෙලා අර තමන් ඇති කරගත්තා වූ යෝගා ජීවිතයේ පළුදු වීමට හේතුකාරක වෙනවා. ඊළඟ හිංසා පීඩා ඇති අවස්ථාවක් ඇති වුණ අවස්ථාවේදී මෛත්‍රී සාගත හිත ඇති කරගන්න ඕනේ. තවත් කෙනෙකුට හිංසා කරන්න, පීඩා කරන්න, දේශ කරන්න අවස්ථාවක් යම්කිසි කරුණක් නිසා ඇති වුණොත් මොකට කරන්න ඕන තමන් ඒ කාන්තියම දැන් මේ තමාගේ සිත මේ විතර දූෂිත වෙලා තියෙනවා. ඒ කොහොම හරි මේ අසත් ධර්ම ප්‍රවාහයෙන් මගේ සිත මුදවාගෙන සද්ධර්ම ප්‍රවාහයට ඇතුළු කරගන්න ඕනේ. ඒ සඳහා වහාම තමන් ක්‍රියාත්මක වෙලා අර දේශය නැති කරගන්න මෛත්‍රිය වඩන්න ඕන. ඒ විදිහට තමයි බුදු පියාණන් වහන්සේ නුවණ පාවිච්චි කරේ නැත්නම් මේ ආශ්‍රව ධර්ම වැඩෙනවා. ඉතින් අන්තිම අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා භාවනා පහ තබ්බා කියලා. ඉතින් ඊ타මත්ම වැදගත් කාරණේ විදිහට තමයි මේ සබ්බා සූත්‍රයේ අන්තිම කරුණ විදිහට උන්වහන්සේ දේශනා කරන්නේ භාවනා පහතබ්බා. ඒතකොට එතනදී විශේෂයෙන් මේ ශාසනය තුල මුල්ම තැන දීලා තියෙන භාවනාවටයි. ඒ භාවනාව සමත භාවනා, විදර්ශනා භාවනා කියලා දෙකක් ශාසනය තුල තියෙනවා. සමත භාවනාව කියන්නේ ලෞකික භාවනාව, විදර්ශනා භාවනාව කියන්නේ ලෝකෝත්තර භාවනාව. ශාන්තිනායකයන් වහන්සේ ලෝකෙට පහළ වීමටත් ඉස්සරලා මේ සත්‍ය අවබෝධ කරගෙන යාමට කැමැති සියලුම අය සමත භාවනාවෙන් අස සමාපatti පංච අභිඥා ලබාගෙන තිබුණා. නමුත් ඒවා ලෞකික සමාධි පමණයි ඒ වලින් නිවන් දකින්න බෑ සම්බුදු කෙනෙක් ලෝකයට පහළ නම් පමණයි මේ විදර්ශනා භාවනාව අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ සමත භාවනාවෙන් අර මුලින් සඳහන් කර විදිහට පංච අවිඥා අසු සමාපatti ලබා ගන්න පුළුවන් ඒවා ලෞකික ධ්‍යාන සහ සම්පත් පමණයි දැන් එනං සම්බුදු කෙනෙක් ලෝකෙට පහළනවා තමයි අර විදර්ශනා භාවනාවෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යනා වූ මාර්ගඵල ලබාගෙන නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ යෝගාවචර ජීවිතය ගත කරන ආර්ය ශ්‍රාවකයා විදර්ශනා භාවනාවට චිත්ත භාවනාව ඇති කරගන්න ඕනේ. ඒ භාවනාව කිරීමේදී බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මොනවාද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද සතර සම්‍යක්ප්‍රදාන පංච ඉන්ද්‍රිය පංච බල සත්ව බොජ්ජංග ආරියෂ්ඨාග මාර්ගය මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න නම් පළවෙනිම කළ යුතු භාවනා ක්‍රමය බුදු පියාණන් වහන්සේ ඒකායන නිවන් මාර්ගයෙන් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. මොකද්ද? සතර හතිපත්ථායන ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය ඥායස්ස අධිමාය නිබ්බාන සත්‍ය කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කායනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනකොටම අර සත්‍යස් බෝධිපාශික ධර්මම වැඩෙනවා එහෙනම් මේ හැම ධර්මතාවයක්ම අපිට ඇති කරගන්න නම් මේ සබ්බාස සූත්‍රයේ මුලින් සඳහන් කර විදිහට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න නම් සත්පුරුෂ සංසේවය අනිවාර්යයි. සත්පුරුෂ සංසේවයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධම්මාගම් ප්‍රතිපatti. ආන් ඉතින් බුදුහාම දේශනාවල තියෙනවා ඔය මහා පඤ්ඤ සූත්‍රයේදී ආර්යයන් වහන්සේ කෙනෙක් ළඟ තිබිය යුතු ගුණධර්ම හතරක් මහා ප්‍රඥාව ලබා ගැනීමට නම් සත්පුරුෂ සංසේවය අනිවාර්යයි. ඒ වගේම උන්වහන්සේලා දේශනා කරන්නා වූ සද්ධර්මයේ අහන්නත් ඕනේ. යෝනිසෝ මනසිකාරයත් කියන එකත් මම පැහැදිලි කරලා තින්නා අයෝනිසෝ මනසිකාරය නෙවෙයි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන මනසක්තිමත් කරගන්න ඕන ඒ වගේම ධම්මා ධම්ම ප්‍රතිපදාවක දෙන්න ඕන ඒ කියන්නේ අර භාවනා පහතබ්බෙන් සසර දුක් නැති කරන කෙලෙස් ධර්ම නැති කරගන්න ඕන ඒ නිසා පළවෙනිම මේ යෝගාවචරය කළ යුතු දේ ගැන නොකළ යුතු දේ ගැන පින්වත්තුන මතක් කළා ඒ ශීලූම ධර්ම කර්මයේ සබ්බා සූත්‍රයෙන් ආශ්‍රයෙන් ඔය දැනගෙන සසර ගමන නතර කරගෙන උතුම් වූ නිර්වාණ සම්පත්තියෙන් සැනසෙන්නට උත්සාහවත් වෙන්න ඒ උත්සාහවත් වීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනයෙන් යුත් මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමත සම්බුදු සරණයි සදාම් පීඨයි සංඝ රැකවරණයි ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ලෝක ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු සංසදාති ධර්ම ශ්‍රවණං සංසිම බහැම දිනාටම යහපතක්ම වේවා ගෞරවනීය දේශකයන්න් වහන්සේ වතුරගම කන්නිමහර ශ්‍රී වේළුවනාරාමස්ත සම්බුදු පාද පද්මානුගත ශ්‍රී අමිත ගවේෂී ආර්ය සමාජයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය ගම්පහ සිරිසීවලී ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවයක් දීර්ඝාසත් ලැබේවා ධර්ම ශ්‍රවණානි සංසයෙන් ඔබ හැම දිනාටම විශේෂ අපතක්ම වේවා. රන්විරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය රන්විදි ශ්‍රී ලංකා රූපවාහිනිය විසුරුවා හරින ධර්මදේශනා සඳහා ඔබට දැන් සදහැබර දායකත්වයේ ලබා දිය හැකි ඒ සඳහා රන්විදි ශ්‍රී ලංකා මාධ්‍යචාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා